ප්‍රමාණය තථාගත දේශනාවේ පෙන්නතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපි හැමෝටම තියෙන එකම ප්‍රතිපදාවයි ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ප්‍රතිපදාවේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ගමන් කරනවා. මේ ප්‍රථම ප්‍රතිපදා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා මහණෙනි ප්‍රතිපදාව එකක් වුණාට නිර්වාණගාමී මඟ පුහුණු කරන එක එකක් වුණාට එහි ගමන් කරන ඇත්තෝ ගමන් කරන ආකාරය මත ආකාරය සතරක් වෙනවා කියලා. මාර්ගය එකක්. නමුත් එහි ගමන් කරන විදිය ගත්තාම සතර ආකාරයි. ඒ කියන්නේ පින්නතුනේ අපි ශ්‍රීපාද කියලා කියන්නේ අපි වන්දනා කරන තැන. නමුත් මේ ශ්‍රීපාදයට ගමන් කරන්න පුළුවන් මාර්ග කිහිපයක්. අපිට හැටන් වලින් යන්න පුළුවන්. පලාබද්දලින් යන්න පුළුවන් රත්නපුරා පැත්තෙන් ඒ වගේම අවාරෙත් ශ්‍රීපාදයේ කරුණා කරන්න පුළුවන් විමුක්තිය කියලා කියන්නේ එකක් නමුත් මේ විමුක්තියේ ගමන් කරන ඇත්තෝ ගත්තහම ආකාර හතරයි විමුක්ති මාර්ගය සමානයි විමුක්ති මාර්ගයත් එකක් ඒ විමුක්ති මාර්ගය ඒ මධ්‍යම ප්‍රතිපදාව අපි ධර්මයේ පින්නතුනි හඳුන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, සම්මා වාචාව, සම්මා කම්මන්තය, සම්මා ආජීවය, සම්මා සතිය, සම්මා සමාධිය. අපේ හිතවල පින්නතුනි ජනනය වන චෛතසික ප්‍රධාන හැටියට කොටස් දෙකකට බෙදනවා. ටිකක් කුසල චෛතසික අනික පින්න තුනේ අකුසල චෛතසික. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම කුසල් සිත් 8ක් එහෙම නැත්නම් කුසල් චෛතසික 8ක් අරි 8ගේ මගම කුසල් චෛතසික 8ක් බැලු බැල්මට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිට padiපෙලක් පියවර 8ක් කියලා පෙනුනට තම තමන්ගේ හිත ඇතුලේ දියුණු කළ යුතු තම තමන්ගේ චිත්තසංතානය තුල වර්ධනය කරගත යුතු තම තමන්ගේ හිත තුල වර්ධනය කරගන්නට අවශ්‍ය කරන කුසල චෛතසික 8ක් හැටියටයි තථාගතයන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම පින්නතුනි පැහැදිලි කරන්න පෙන්වලා දෙන්නේ සම්මා දිට්ඨිය සම්මා සංකප්පය ඉඳලා සම්මා සමාධිය දක්වාම මේ කුසල චෛතසිකයන් 8 දියුණු කර ගැනීමේ ප්‍රතිඵලයක් හැටියටයි විමුක්ති සාධනය අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ විමුක්ති සාධනය පින්නතුනි අපිට දක්වන්න පුළුවන්කම තියෙන්නේ සම්මා දිට්ඨිය ප්‍රඥා චෛතසිකයක් සම්මා සංකප්පය පින්නතුනි විතර්ක චෛතසිකයක් වාචා කම්මන්ත ආජීව කියන්නේ විරති චෛතසිකයක් වායාම කියන්නේ වීර්ය චෛතසිකයක් සති සමාධි කියලා කියන්නේ සමාධියට සිහියට අදාළ කරන චෛතසිකයක් සම්මා දිට්ඨිය ප්‍රඥා චෛතසිකයක් ප්‍රඥාවෙන් කරන්නේ සම්මා දිට්ඨියෙන් කරන්නේ අරමුණ ප්‍රකට කරවන එක. අරමුණ පැහැදිලි කරවන එක. අපි තුල සම්මා දිට්ඨිය හැදෙනවා කියන්නෙම පින්නතුනේ අරමුණ ප්‍රකට කරවනවා අරමුණ පැහැදිලි කරනවා පැහැදිලි වෙච්ච අරමුණ වඩ වඩා පැහැදිලි කරනවා ප්‍රඥාව සමාන කරන්නේ ආලෝකයට ආලෝකයෙන් කෙරෙන කාර්ය තමයි ප්‍රඥාවෙන් සිද්ධ කරන්නේ ප්‍රඥා චෛතසිකයක් හැටියට සම්මා දිට්ඨිය දියුණු කළාම ඒ සම්මා දිට්ඨිය මත අරමුණ ප්‍රකට කරවලා අරමුණ පැහැදිලි කරවලා යන අතර මගදී අරමුණට ඇතිවෙන සියලු අපැහැදිලි වී ඒ වෙනුවෙන් හිතේ ඇතිවන අපැහැදිලි බව දුරු කරන්නේ සම්මා දිට්ඨිය තුලින්. එනිසා සම්මා දිට්ඨිය ප්‍රඥා චෛතසිකයක් ඇටියට අපේ හිතවල දියුණු වෙනවා නම් ප්‍රඥා චෛතසිකයක් ඇටියට හිතවල වැඩෙනවා නම් මේ අරමුණ වඩ වඩා ප්‍රකට කරනවා වඩ වඩා පැහැදිලි කරනවා සම්මා සංකප්පය සම්මා සංකප්පය පින්නතනි විතර්ක චෛතසිකයක් අරමුණට නැවත නැවත අපිව යොමු කරන්නේ අරමුණ නැවත නැවත සිහිපත් කරන්නේ අමතක වෙච්ච අරමුණට නැවත නැවත අපිව තල්ලු කරන්නේ මේ කියන සම්මා සංකප්පයෙන් එතනදි තමයි අව්‍යාපාදයේ අවිහිංසාව නෙක්ඛම්ය අව්‍යාපාදය කියන්නේ ව්‍යාපාදය නැහැ කියන එක. ව්‍යාපාදය නැති මනසක් හදාගන්නා වගේම ව්‍යාපාදය මේ මනස ඇතුලේ ගොඩනගෙන්නේ ගොඩනගෙන්න විතර්ක චෛතසිකයක් හැටියට නැවත නැවත අපිව මෙහෙවනවා ව්‍යාපාදයෙන් ඉවත් වෙන්න. නැතිනම් අපි ආයතනිකව හෝ නිවස ඇතුලේ හෝ මහා මාර්ගයේදී පන්සලේදී කියන තැනින් තැනට ව්‍යාපාද අව්‍යාපාද කියන එක කවලමේ තමයි පාවිච්චි වෙන්නේ. මේ කුසල චෛතසික අටම වරින් වර අවස්ථාවෙන් අවස්ථාව අපේ හිතවල පින්නතුණි පහළ වෙනවා. ඒක පහළ නොවෙනව නෙමෙයි. මේ අටම වරින් වර අවස්ථාවෙන් අවස්ථාව පහළ වෙන්න පුළුවන්. නමුත් ව්‍යාපාද නොකරන්න තරම් අව්‍යාපාදයට අපිව නැඹුරු කරන්න තරම් ශක්ති සම්පන්න මානසික ස්වභාවයක් හදනව විතරක් නෙවෙයි අපි එයින් ඉවත් වෙන හැම වෙලාවකම නැවත නැවත එතනට අපිව යොමු කරන්නේ මේ කියන සංකප්පය හිංසාවත් එහෙමයි. හිංසාව වරින් වර වරින් වර අත් මිදෙන්න අපි කටයුතු කරනවා. නමුත් හිංසාව කරන්න හිතත් ආකල්පයක් ඇති වෙනකොට හිංසාව කියන එක මේ මනස ඇතුලේ වටිනකමක් නොදිය යුතුයි කියලා කල්පනා කරලා විතර්ක චෛතසිකයක් හැටියට එයින් අපිව වළක්වන්නේ මේ කියන අවිහිංසාව මත නෙක්ඛම්ම නෙක්ඛම්ම කියන්නේ පින්නතුනි කාම් කාමයෙන් ඉවත් වෙනවා. වරින් වර කාමයෙන් ඉවත් වෙලා ඇලීමෙන් ඉවත් වෙලා අත්හැරීම අපි පුරුදු කරනවා. නමුත් ඒක කුසල චෛතසිකයක් ඇටියට තමන්ගේ අරමුණට නැවත නැවත විතර්කණය කරවලා නැවත නැවත අරමුණට වුණ ගෙන්වලා අරමුණ ඇතුලේ පවත්වන්නේ මෙන්න මේ කියන සම්මා සංකප්පය පින්නතුනි. අව්‍යාපාදය, අවිහිංසාව, නෙක්ඛම්මය. ඊළඟ කාරණා තුනම වාචාව, කම්මන්තය, ආජීවය. මේ ආකාර තුනම විරති චෛතසික. මිච්ඡා වාචාවෙන් ඊළඟ මිච්ඡා කම්මන්තයෙන් මිච්ඡා ආජීවයෙන් අපිව ඉවත් කරන්නේ මේ කියන විරති චෛතසිකය බල සම්පන්න වුණාම මිච්ඡා වාචාව තුල බොරු කේලම් හිස් වචන පරුස වචන වලින් ඉවත් කරන විරතිය කියන්නේ ඉවත් කරනවා කියන එක බොරු කියන්නේ නෑ ඇත්ත කතා කරනවා. එවැගේම කේලම් කියන්නේ නෑ මෛත්‍රී සහගතව කටයුතු කරනවා. වාචා කම්මන්ත ප්‍රාණඝාතයට ලක් වෙන්න ප්‍රාණඝාතය සිදු කරන්න ප්‍රාණඝාතයට හිත නැඹුරු වෙන්න නැඹුරු වෙන්න ඒ ප්‍රාණඝාතයෙන් අපිව ඉවත් කරන්නේ විරතිය විරතිය කියන්නේ ඉවත් වීම පාණාතිපාතා වේරමණී වේරමණී කියන්නේ විරතිය පිළිතුනේ විරති චෛතසිකය ශක්ති සම්පන්න වෙන්න වෙන්න ප්‍රාණඝාතයෙන් අදත්තාදානෙන් කාමමිත්‍යාචාරයෙන් අපි ඉවත් වෙනවා. සම්මා ආජීව කියන්නේ මිච්ඡා ජීවයෙන් ඉවත් වෙනවා. සාමාන්‍යයෙන් මිච්ඡා ජීවයට අපිවපත් කරන්නේ සා පිපාසාව. දස මාර සේනාවන් වල එක මාරයක් තමයි සා පිපාසාව. සා පිපාසාව හැදුනහම ඒක ක්ලේශයක් නෙවෙයි. නමුත් ඒ සාපිපාසාව වැනි උවමනාවක් නිසා සම්මා යහපත් දිවි පැවැත්ම අපෙන් ඉවත් වෙනවා. ඒක බොහෝ ඇත්තෝ හිම ඉන්නවා. කියන්නේ මුදල් හම්බ කරන මුල් කාලෙදී එවැනි චේතනාවන් නොතිබුණාට මුදල් ලැබිලා ලැබිලා අවශ්‍යතාව වැඩි වෙලා සමාජ බලය ගොඩනගන්න සමහර ඇත්තෝ කල්යද්දී තමන්ගේ ව්‍යාපාරයට නොගැලපෙන තමන්ට ලැබිච්ච අවස්ථා ටික අවකාශය පාවිච්චි කරලා ඊටාම නරක වැරදි ආර්ථික ක්‍රමෝපායන් ජීවිතවලට එකතු කරගන්නවා. මූලික අවස්ථාවේ බොහොම කාරුණික හදවතින් සමාජ සේවය කරනවා කියන උවමනාවෙන් මට ජීවත් වෙන්න මේ සල්ලි ඇති කියලා වගේ අදහසක හිටියට පරණ වෙන්න පරණ වෙන්න ඒක ඇතුලේ පැල්පදියම් වෙන්න පැලපදියම් වෙන්න ඇතැම් මැත්තෝ Tamanට නොගැලපෙන ව්‍යාපාර නොගැලපෙන උපක්‍රම පාවිච්චි කරනවා. ඒක ආර්ථික ශාස්ත්‍රෙත් එහෙමයි, ඒක දේශපාලනවලත් එහෙමයි, ඒවා සංස්ථාවන් වලත් සමහරලාට එහෙමයි, ඒවා දෙපාර්තමේන්තු වලත් එහෙමයි, සමහර ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන් ප්‍රධාන අරමුණ අමතක වෙනවා. ප්‍රධාන අරමුණ අමතක වෙලා මිච්ඡා ආජීවයට යනවා. එතකොට පින්නතුනි විරති චෛතසිකයක් හැටියට මිච්ඡා ආජීවය අපි ඉවත් කළොත් එතන තමයි සම්මා ආජීවය හැදෙන්නේ. ඒ සම්මා ආජීවය තුළ පුළුවන් කමක් තියෙනවා. ඒ සම්මා ආජීවයෙන් අපිට හැකියාව තියෙනවා මේ කියන සාපිපාසාව කියන මායයට අපිව ගොදුරක් නොවි සාපිපාසාදී මායාගෙන් අපිව ගලව ගන්න එක පින්නතුනේ ඒක විරති චෛතසිකයක්. ඊළඟ කාරණය තමයි සම්මා වාචා කම්මන්තා ජීව සම්මා වායාම. පින්නතුනේ මෙතන වායාම කියන්නේ වෑයම් කිරීම ඒක වීර්ය චෛතසිකයක්. අපිට අපේ හිත ඇතුලේ වෑයම් කරන්න අවශ්‍ය කුසල චෛතසිකය නිර්මාණය වෙද්දී අපේ වෑයම අවස්ථාවට අනුව නෙමෙයි පවත්වන්නේ ඒ යහපත් වෑයම් කරන්න අවශ්‍ය කුසල ශක්තිය හිත ඇතුලේ තමයි මේක නිර්මාණය කරන්නේ. කියන්නේ අපි නූපන්න කුසල් නූපදවනවා. උපන්න කුසල් යටපත් කරනවා. නූපන් කුසල් උපදවනවා. උපන් කුසල් දියුණු කරනවා. මේ නුපන් කුසල් උපදවන්නත් උපන් කුසල් දියුණු කරන්නත් නුපන් අකුසල් නූපදවන්නත් උපන් අකුසල් පින්නතුනි යටපත් කරන්නත් අපිට අවශ්‍ය වෙන්නේ අපිට ඕන කරන්නේ මෙන්න මේ කියන වීර්ය චෛතසිකය සම්මා වායාම සම්මා සති විශේෂයෙන්ම ආර්ය මාර්ගයේ බොහොම සූක්ෂමව බොහොම නිදහස්ව සහ විමර්ශනයෙන් බැලිය යුතු කාරණයක් ගොඩනගා ගත යුතු කාරණයක් හැටියටයි සම්මා සතිය පින්නතුනි අපි හඳුනගන්නේ සාමාන්‍යයෙන් අපේ ආචාර්යවරු අපේ බණ පොතේ දුලබ විශේෂම සුලබවම පාවිච්චි කරන්නේ අරමුණෙහි සිත පිහිටුවා ගත්ත බව සතිය කියලා. අරමුණේ සිත පිහිටුවා ගත්ත බව පමණක් සතිය බවට පත් වෙන්නේ හේතුව දැන් කොටියෙකුට ගොදුරක් ගිලිද්දි කොටියෙකුට ගොදුරක් අල්ලද්දි අරමුණේ සිහිය පිහිටවන්න ඕනේ බොහෝ වෙලාවට අරමුණේ සිහිය පිහිටවලා තමයි කොටියේ ගොදුරක් ගිලින්නේ. පිඹුරේ ගොදුරක් ගිලින්නේ. කිඹුලේ ගොදුරක් අල්ලන්නේ. එතන සිහිය තියෙනවා. කොකෙක් මාළුවෙක් කල්ලනකොට කොකා තමන්ගේ අරමුණේ සිහිය පිහිටවනවා. අරමුණේ සිහිය පිහිටවන්නේ නැතුව කොකාට තමන්ගේ ගොදුර අල්ල ගන්න පුළුවන් කමක් නැහැ. එනිසා අපි ධර්මය තුළ මෙන්න මේ කාරණය බොහොම සියුම්ව තේරුම් ගන්න ඕනේ. අරමුණෙහි සිත පිහිටුවා ගන්න බව වගේම අරමුණට ප්‍රතිචාර දක්වන හිත ගැන අවධානය යොමු කරන්න ඕනේ. අරමුණෙහි සිත පිහිටුවා ගන්නත් ඕනේ. හැබැයි අරමුණට ප්‍රතිචාර දක්වන හිත ගැන අවධානය යොමු කරන්න ඕනේ. නැත්තම් ඒක ලෝභ සිතක්ද? ඒක ද්වේෂ සිතක්ද? ඒක රාගසිතක්ද මෝහසිතක්ද කියන බව අපිට දැනෙන්න ඕනේ. කුසල සිතක් නම් තමයි එය සිහිය බවටපත් වෙන්නේ සම්මා කියන වචනයට අනුව. එහෙම නැති සියලු සිහිය සිහිය කියලා පෙන්නතුනේ අපිට ධර්මානුකූලව විග්‍රහ කරන්න පුළුවන් කමක් නැහැ. పూర్වයේ හෝ අනාගතයේ හෝ හැඟීම් වලට වහල් වෙලා අපිට සිහිය පිහිටවන්න බෑ. කියන්නේ పూర్ව උපාදානයන් අනාගත උපකල්පනයන් හා හැඟීම් වලට වහල් නොවි තමයි අපිට සිහිය පිහිටවන්න පුළුවන්කම තියෙන්නේ. නැතිනම් పూర్ව උපාදාන පෙර අපිත් එක්ක තරහා සිතින් හිටපු කෙනෙක් ආයේ දැනුත් අපිත් එක්ක කාලයක් ආශ්‍රය නොකොට ඉඳලා ආශ්‍රය කරද්දී ආයා මෙහෙම තරහ ගතිය කියලා පූර්ව උපාදාන මත නම් ඔහු ගැන අද අපි තක්ෂේරු කරන්නේ ඒක වැරදි. ඒ වගේම අනාගත උපකල්පන ගැන හිතලා පූර්ව සිදුවීම් ගැන හිතලා අපිට සිහිය පිටවන්න බෑ. 30 අවුරුදු යුද්ධ කාලේ අපේ අත්තු දන්නවා තැන් තැන්වල බෝම්බ පිපුරුණා. එනිසා බස්වල මගියෝ, කෝච්චිවල මගියෝ, මහමග යන ඇත්තෝ හරියට අවධානයෙන් හිටියා. නිතරම පොලිස් යමතු මාංශවලින් සඳහන් කළේ අයිතිකාරයෙක් නැති පාර්සල පිළිබඳව බොහොමත්ම අවධානයෙන් ඉන්න කියලා. ඒක ඒ දවසට ඇත්ත. අද දවසේ තන්ටන් වල අපි පාරේ බස් එක යනකොට කොහේරි මල්ලක් දැකලා ඒක බෝම්බයක් වෙන්න පුළුවන් කියලා හුඹස් බියක් හදාගෙන එහෙට පැනලා මෙහෙට පැනලා වැටෙන් තාප්පෙන් පැනලා බඩ ගන්න ගිහිල්ලා ගඟේ මුහුදේ පනින්න ගියොත් හානි අපිට මල්ල ලියලා බලනකොට මොකුත් නැහැ. ඒ වගේම හැඟීම් වලට වහල් වෙලා අපිට අපේ ජීවිතේ හැඟීම් මත සිහිය පිහිටවන්න බෑ. හැඟීම් වලට වහල් වෙලා සිහිය පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන සීය සම්මා සතියට පින්නතුනි අයත් වෙන්නේ නැහැ. ඒ නිසා සම්මා සති සම්මා සමාධි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධිය කියලා කිව්වේ ඒ සම්මා සමාධිය තථාගත ධහමේ ආර්ය විනී හැඳින්නුවේ ඒකක්කතා චෛතසිකය කියලා. ඒකාග්‍රතා චෛතසිකය කියලා කියන්නේ සිත එක අරමුණක පවත්ව ගන්නවා. සමාධිගත සිතක් එක අරමුණක හිත ලොකු කාලයක් පවත්ව ගන්න එක. එක අරමුණක හිත දීර්ඝ කාලයක් පවත්වා ගන්න නොහැකි වීම මත සියලු දේවල් නිවැරදිව අපිට පින්නතුනි දකින්න ලැබෙන්නේ නැහැ. සියලු දේවල් නිවැරදිව අපිට දකින්න ලැබෙන්න නම් මේ හිත එක අරමුණක දීර්ඝව පවත්වා ගන්න ඕනේ. එහෙම එක අරමුණක හිත දීර්ඝව පවත්වා ගන්න එක තමයි සමාධිය කියලා කියන්නේ. දැන් අපි වේගයෙන් යන වාහනයක වීදුරුව විවෘත කරලා පාර දෙපැත්ත බලද්දී ගස් විවිධ වාහන විවිධ නාමපෝරු විවිධ ගෙවල් දොරවල් විවිධ දෑ අපිට පේනවා නොපෙනෙනවා පේනවා නොපෙනෙනවා හේතුව ඊතා ෂණිකව අපි රූප බලන එක වෙනස් වෙනවා අපේ වේගය වැඩි නිසා එක රූපයක්වත් අපේ ඔළුවේ මතක රැඳෙන්නේ නැහැ එක වචනයක්වත් අපිට හරියට කියව ගන්න බෑ. මේ අරමුණයි බලලා අනිත් පැත්ත ආයෙකට තව අරමුණක්. ඒ නිසා එකක්වත් එක දිගට බලන්න බෑ. එකක්වත් එක දිගට බලාගෙන ඉන්න පුළුවන් කමක් වෙන්නතු නැතන නෑ. දැන් වාහනේ නවත්තලා අපි වීදුරුවෙන් එළිය බැලුවොත් ඒක නාම පෝරුවක් නම් අපිට ඒකේ තියෙන කොම අකුරු එහි තියෙන ඉලක්කම් ප්‍රමාණය, වර්ණ සංයෝජන මේ හැම දෙයක්ම බලන්න පුළුවන්. ඒකට හේතුව තමයි එක රූපයක් දිහා එක අරමුණක් දිහා අපි දීර්ඝ වේලාවක් බලන් ඉඳීම කියන හේතුව මත එක රූපයක් දිහා දීර්ඝ වේලාවක් බලා නොහිටින්න එහි සමස්තය ගැන අපිට දල අදහසක් වෙන්න තුනේ ඇති වෙන්නේ නැහැ. සමාධිය කුසල චෛතසිකයක් වුණාම අපිට ඒක අරමුණක් බවට පත් කරගෙන ඒ කුසල චෛතසිකයක් හැටියට වර්ධනය කරගෙන හිතේ සමාධිගත ස්වභාවය පින්නතුනි පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේ අටම මම අර මුලිනුත් සඳහන් කළා වගේ පිළිද මේ අටම විටින් විට අප තුල පහළ වෙන්න පුළුවන්. මේ ධර්මයේ ශ්‍රවණය කරන පින්නතුන් තුල මේ අට විටින් විට පහළ වෙන්න පුළුවන්. යම් හිතක මේ අටම එකම අවස්ථාවක ජනිත වුණොත් කියන්නේ සම්මා දිට්ඨිය සම්මා සංකප්පය, සම්මා වාචාව, සම්මා කම්මන්තය, සම්මා ජීවය, සම්මා වායාමය, සම්මා සතිය, සම්මා සමාධිය. මේ අටම එකම හිතක එකවර පහළ වුණොතින් අන්නේ පහළ වීම තමයි අපි විමුක්තිය කියලා සඳහන් කරන්නේ. එතනද පින්නතුනි ක්ලේශයන් අපි බලනවා. ක්ලේශයන් අනුසය හැටියට තියෙනවා. එවැගේම පරිඋත්ථාන ක්‍රමයට තියෙනවා වේතික්කම වේතික්කමතාවයට තියෙනවා දැන් අනුසය කියලා කියන්නේ යටපත් වෙලා තියෙන්නේ තියනවාද නැද්ද කියලා දකින්නේ නැහැ හරියට ඒක අලු යට ගිනි පුපුරු වගේ තියනවාද නැද්ද කියලා නෑ නමුත් තියෙනවා පරිඋත් ทาน කියලා කියන්නේ තියෙන බව 100ට 100ක් පෙන්වන්නේ හැබැයි දුම් දානවා වගේ පේන එක පරිඋත් ทาน ය තුන්වෙනි එක තමයි පින්නතනේ වේතික්කමතාව වේතික්කමණය වේතික්කමණය කියලා කියන්නේ ගිනි ගන්නවා කියන එක. එතෙන්දී ගින්දර තියනවා කියලා පේනවා. දැන් මේ වේතික්කමන අවස්ථාවයි පරිඋත්තාන අවස්ථාවයි අපිට තේරුම් ගන්න පුළුවන් ක්ලේශයන් බව. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අනුසය අවස්ථාව පින්නතුනි අපිට තේරෙන්නේ නැහැ. මෙන්න මේ අනුසය අවස්ථාවේදී මේ කියපු මාර්ග 8 එක හිතක පහළ වෙනවා නම් අන්නේ පහළ වීම ඒ ඉවත් වීම ඒ පහළ වෙන ස්වභාවයට තමයි ධර්මය ඇතුලේ අපි කියනවා විමුක්ති සාධනය කියලා. නිසා මේ අටම එකම හිතක එකවර පහළ වුණොත් ඒක සෝවාන් දෙවෙනි වතාව පහළ වුණොත් සක්‍රුදාගාමි තුන්වෙනි වතාවේ පහළ වුණොත් ඒක අනාගාමි. හතරවෙනි වර මේක පින්නතුනි අරිහත් භවයේ. එනිසා මේ අටම විටින් විට අපේ හිතවල පහළ වෙනවා. අටම එකම හිතක එකවර පහළ වුණොතින් අන්නේ පහළ වීම තමයි මේ ධර්මය තුලේ විමුක්ති සාධනය කියලා දේශනාව තුල පැහැදිලි කරන්නේ. තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේදී පෙන්වන්නේ නිර්වාණ ගාමී මග පුහුණු කරන එක එකක් වුණාට. ඒ කියන්නේ පෙර සඳහන් කරපු ආර්ය මාර්ගය ඒ කුසල චෛතසිකයන් අට පුරුදු කරන එක එකක් වුණාට ඒ පුරුදු කරන ආකාර අනුව සතරාකාරව එය බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි දුක්ඛ පටිපදා දෙවැනි එක සුඛ පටිපදා තුන කිප්පා විඥාව ඒ වගේම හතර දන්ධා විඥාව දුක්ඛ පටිපදා ඒ කියන්නේ මේ පිළිවෙත අතිශයෙන් දුක් සහිතයි සුඛ පටිපදා මේ පිළිවෙත අතිශයෙන් සුව සහගතයි කිප්පා විඥාව මේ ප්‍රතිපදාව බොහොම ඉක්මන් දණ්ඩා විඥා මේ ප්‍රතිපදාව බොහොම කල්ගත වෙන සුළුයි. එතනදී දුක්ඛා පටිපදා සමහර ඇත්තෝ මේ විමුක්ති ලාභය ලබද්දී ආර්ය මාර්ගයේ ගමන් කිරීම අතිශයින්ම දුක්සහගතයි. ඒකට හේතුව තමයි පංච නීවරණ ඒ ඇත්ත තුල බහුලයි. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. මේ පංච නීවරණ ධර්ම බහුලයි. පංච නීවරණ ධර්ම බහුල වෙන්න බහුල වෙන්න මේ ප්‍රතිපදාව දුක්සහගතයි. කොහොමද එහෙම වෙන්නේ? කාමච්ඡන්දය කාම වස්තුන් පිළිබඳව තියෙන ඡන්දය කාම වස්තුන් පිළිබඳව තියෙන කැමැත්ත මත මේ ජීවිතය පවත්වාගෙන යාමේදී අතිශයින්ම දුක් සහගතයි. මේ කාමච්ඡන්දය කාම වස්තුන් පිළිබඳ තියෙන කැමැත්ත මත. දෙක ව්‍යාපාදය මත. ව්‍යාපාදය කියන්නේ පින්නතුනි තරහව. දැන් අපේ හිතේ ව්‍යාපාදයක් තියෙනවා නම් ව්‍යාපාදයට අදාළ මානසික තත්ත්වයක් තියෙනවා නම් ඒ ව්‍යාපාදය සකස ගන්න ඕන යම් අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙන්න මේ කියන ඇත්තෝ වහ වහ ඒ ව්‍යාපාදයට අදාළ කරන කියන්නේ ව්‍යාපාදය સિદ્ધ කරන්න අවශ්‍ය කරන මානසික ස්වභාවයන් තුල ජීවත් වෙන්නේ ව්‍යාපාදය තීන මිද්දේ තීන මිද්දේ කියන්නේ පිනතුනේ කායික මානසික කම්මැලි බව දැන් තීන මිද්දේ කියන්නේ නිදිමත නෙමෙයි දැන් නිදිමත බුදුවරුන්ටත් තිබ්බා දැන් තථාගතයන් වහන්සේ පැය දෙකක් සැතපුණා මහරහතන් වහන්සේලා සැතපුණා ගෙවි යන කයට යම් විවේකයක් අපි කාටත් ඕනේ එනිසා තීන මිද්දය කියන්නේ නිදිමත ගතිය නෙවෙයි. මෙතනදී කියන්නේ පිනතුනි මානසිකව ඇතිවෙන කම්මැලි බව. මානසිකව ඇතිවෙන අලසකම දැන් කායිකව අපි වැඩපල කරනකොට යම් කයේ ගෙවි ගිය කොටස් ශේෂ වෙන්න කයේ වෙනස් වෙන කොටස් සැකසෙන්න කයේ විනාශ වෙන කොටස් ආරක්ෂා වෙන්න අපිට නිින්ද අවශ්‍යයි. නමුත් මේ නිින්ද කියලා කියන්නේ මානසිකව නිදාගන්න එක නෙවෙයි සමහර අයත් කායිකව නිදාගත්තට ඔවුන් මානසිකව කම්මැලි මානසිකව අලසයි එමොය කර්ම කම්මට්ටාචාර්යයන් වහන්සේලා භාවනාව ගන්නන ස්වාමින් වහන්සේලා තමන්ගේ යෝගාවචරයට භාවනා ගුරුවරු තමන්ගේ ශිෂ්‍යයන්ට කියන්නේ රාත්‍රියට පවා භවනා කරලා අවසන් වෙලා සක්මන් කරලා මූණ හොදලා නිදාගන්න කියලා. අපි සාමාන්‍යයෙන් සක්මන් කරන්නේ මූණ හොදන්නේ නිදිමත නැති කරගන්න. නමුත් භාවනාචාර්යයන් වහන්සේලා තමන්ගේ ශ්‍රාවකයන්ට සක්මන් කරලා භාවනා කරන්න කියලා කියන්නේ සක්මන් කරලා මුණ හොදලා මේ භාවනාවන් කළ යුතුයි කියලා පැහැදිලි කරන්නේ සමහරට කායිකව නිදාගත්තත් මානසිකව අලසනම් අපිට ඊළඟ දවස ප්‍රබෝධමත්ව පින්නතුනේ කටයුතු කරන්න පුළුවන් කමක් නිසා කය නිදාගන්න හැම වෙලාවකම හිත නිදාගන්නේ නැහැ. ඒ හිම හිත හැම වෙලාවකම නිදාගන්නේ නැති නිසායි අපිට අර හීන වගේ දේවල් පේන්නේ. තීන මිද්‍ය උද්දච්ච කුක්කුච්ච සිතේ ජනනය වන චෛතසිකයක් තමයි උද්දච්චය කියන්නේ සිතේ සැලෙන බව උද්දච්ච එවැගේම සිතේ ඇතිවන තැවෙන බව තමයි කුක්කුච්චය දුරදිග බලන්නේ නැතුව සිත පිළිබඳව ඇති කරගත් අයහපත් බව නිසාම අපිට සිතේ සැලෙන්න බවක් තියෙනවා. ඒක කුක්කුච්චය. ඒ වගේම සිතේ තියෙනවා තැවෙන බව. සැලිච්ච ගමන්ම තැවෙනවා. සැලෙනවා කියලා කියන්නේ හිත අරමුණක තියන්නේ නැහැ. එතකොට ඒක මත අවිචාරවත්ව වැඩ කරනවා. සාමාන්‍යයෙන් අපි කියන්නේ හිතුවක්කාරයි කියන්නේ අන්න ඒක. මේ අවිචාරවත් බව නිසාම තැවෙන බව වැඩි වෙනවා. සා සැලෙන වාය, තැවෙන වාය කියන ස්වභාවය අපේ හිතේ තියෙන විචිකිච්ඡා බුද්ධ ආදී අටතැන් සම්බන්ධයෙන් ඇතිවන ඒ සැකය. තථාගතයන් වහන්සේ පිළිබඳව එවැනි ආකාරයේ සැකයක් ආවොත් ඒ සැකය මතම බොහෝ ආබාධයන් සැලසෙනවා. ඒ සැකය මතම සාංශාරිකව අපි උකටලී වෙනවා. තත් දුක්ඛ පටිපදා කියන්නේ දුකසේ තමයි ඒ මාර්ගේ ගමන් කරන්න වෙන්නේ. මේක දෙවෙනි එක සුඛ පටිපදා. ඇතම් පිරිසක් ඉන්නවා පින්නතුනේ මේ ආර්ය මාර්ගයේදී සුවවත් සුවපත්ව සැපවත්ව ගමන් කරනවා ඒ සුවපත්ත සැපවත්ත ගමන් කරන්න හේතු වෙන්නේ පංච නීවරණ ධර්ම ඔහුන් තුල බහුල නැහැ. පංච නීවරණ ධර්ම අඩුයි. ඒ පංච නීවරණ ධර්ම අඩු වෙන්න අඩු වෙන්න මේ ස්වභාවයන් වහවහ වහවහ වෙනස් වෙනවා. මේකේ තුන්වෙනි කාරණය තමයි කිප්පාභිඥා. කිප්පා විඥා කියලා කිව්වේ ඉක්මනින් මේ විමුක්තිය සාධනය කරනවා. ඉක්මනින් මේ විමුක්තිය සාධනය කරන්නේ ඉන්ද්‍රිය ධර්මවලට අනුව. ඒ කියන්නේ පෙරතුනේ දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපේ ඉන්ද්‍රිය ධර්ම තමයි ඇස කන නාසය දිව ශරීරය මනස. අපේ ඇහැ මෙහෙවන්නේ ඇහැට අවශ්‍ය විදියට නම් එතන කුසලයේද අකුසලයේද කියන එක අපිට නිශ්චිත කරගන්න බෑ. මෙතනදී ධර්මයේ ඉන්ද්‍රිය ධර්ම කියන්නේ බෝධිපාක්ෂික ධර්මවල තියෙන සද්ධා, විරිය, සති, සමාධි කියන එක. අපිට ඇහැ ඉන්ද්‍රියක් හැටියට පාවිච්චි කරනකොට ඒ ඇහත් එක්ක සද්ධාව ඇහත් එක්කම වීර්ය ඒ ඇහත් එක්කම සද්දා විරිය සමාධිය පවත්ත ගන්න බලන් කටත් එක්කත් එහෙම අනිත් හැම ශරීර ඉන්ද්‍රියක් එක්කමත් එහෙමයි. ඒතර ඇහැට ඕන විදියට නෙවෙයි ඇහැ කියන ඉන්ද්‍රිය ශ්‍රද්ධාවෙනුත් පාලනය වෙනවා. වීරියෙනුත් පාලනය වෙනවා. සතියෙනුත් සමපාලනය වෙනවා. සමාධියෙනුත් පාලනය වෙනවා පින්නතුනේ. එහෙම පාලනය වෙන්නේ පාලනය වෙන්න මේ කියන විමුක්ති ලාභය විමුක්ති සාධනය ඉක්මන් භවයකදී පින්නතුනි ලබන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම තමයි දන්දහා විඥා කල්ගත වෙනවා මේ ස්වභාවයන් මත කියන්නේ ඉන්ද්‍රිය ධර්මයන් නැතුව මේ හැඟීම් දැනීම් එක්ක කටයුතු කරද්දී පාලනයෙන් ඉවත් වෙලා බෝධිපාක්ෂික ධර්ම තුල රඳන්නේ නැති වුනහම ඔවුන්ව පාලනය කරන්න පින්නතුනි පුළුවන් කමක් නැති වෙනවා. අපිට හැඟීම් දැනීම් කියන ඒවා දැනෙනවා ඒවා ඉන්ද්‍රිය ධර්මයන් කියලා විතරක් නෙමෙයි කල්පනා කරන්න ඕනේ එය සාමාන්‍යයෙන් පාලනය කළ යුතු කාරණාවන් හැටියට තමයි අපි ධර්මයේ තුල අවබෝධ කොට ගන්න ඕනේ. එහෙම නැත්නම් අර මානසිකව ඇති වෙන తත්වය අපිට කායිකව අත්විඳින්න වෙනවා. බුද්ධ කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් රෝගී වුණා. රෝගී වෙලා කාම් පැසවන්න ගත්තා. හේතුව බලද්දී උන්වහන්සේට කවුරු හරි කෙනෙක් කියනවා එළු කකුළු මාංශය කකුළු මාංශය රසයි කියලා. දැන් උන්වහන්සේට කකුළු මාංශයක් අනුභව කරන්න හිතක් තියෙනවා. හැබැයි උන්වහන්සේට කකුළු මාංශය ගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා Tamanට තිබිච්ච ආසාව උන්වහන්සේ යටපත් කරගෙන තමන් වහන්සේ කටයුතු කළා. කාලයක් යද්දී උන්වහන්සේගේ කන් දෙක පැසවලා මේ කන් ඇතුලෙන් ඕජස් ගලන්න පින්නතුනි පටන් ගත්තා. මේ බව තථාගතයන් වහන්සේට පැහැදිලි කළාම තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ස්වාමින් වහන්සේට මානසිකව තිබිච්ච ආසාවක් මානසිකව තිබිච්ච කැමැත්තක් සන්තර්පණය කරගන්න තිබිච්ච අපහසුතාවය මත උන්වහන්සේගේ ඒ බව මේ තමන්ගේ කන් වලින් ප්‍රදර්ශනය වුණා කියලා එක අපි සාමාන්‍ය මනෝවිද්‍යාවේ කියන්නේ කාය රූපී මානසික රෝග කියලා. රෝගය තියෙන්නේ කයේ. හැබැයි රෝග නිදාණය තියෙන්නේ මනසේ. රෝග නිදාණය මනසේ තියෙනකොට එය පිට දාන්න ගන්න පින්නතුනි කායික. සමහර ඇත්තෝ ලේ විස වෙලා ඇතැම් වෙලාවට බාහිරින් ශරීරයට විස එකතු වෙලා නැහැ. නමුත් ශරීරයේ ඇතුළෙම ඇතිවෙච්ච තත්ත්වයන් මත තමයි මේ ලේ ධාතුව විස වෙලා තියෙන්නේ. වෙනතුනේ දන්දා විඥා එවිට කල්ගත වෙනවා බොහෝ කාලයක් යනවා මේ විමුක්තිය සාදගන්න. දැන් ධහමෙදී විමුක්ති මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒක කුසල චෛතසික 8ක්. ඒ කුසල චෛතසික 8 තමන්ගේ ජීවිතවල විමුක්ති සාධනය වෙනුවෙන් දියුණු කරද්දී ප්‍රතිපදාවන් වල තියෙන වෙනස්කම් මත ප්‍රතිපදා හතරක් තියෙනවා. දුක්ඛ පටිපදා, සුඛ පටිපදා, කිප්පා විඥා, දන්තා විඥා කියලා. මෙතනදී සමහර විමුක්ති ලාභය අතිශයින් දුකයි. සමහර විමුක්ති ලාභයක් ඊටාම පහසුයි. ඇතැම් විමුක්ති ලාභයක් වේගවත් ඇතැම් මේ විමුක්ති ලාභයක් වෙන තුනි මන්දගාමී තථාගතයන් වහන්සේ මහා සංඝරත්නයට දේශනා කළේ මේ ප්‍රථම පටිපදා සූත්‍රය තුල තමන්ගේ සාංශාරික ගමන අවසන් කරලා විමුක්තිය සාධනය කරගන්න අවස්ථාව ඒ හැකියාව පවතිනවා කියන බව. නිසා ඒ වෙනුවෙන් මේ පටිපදා සූත්‍රය ඔබට මහඟෝසුවක් ඖෂධයක්ම වේවා කියලා පිනතුනි ප්‍රාර්ථනාවන් සිද්ධ. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්ත ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්ත ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං සාදු සාදු සාදු සපින්තුනි අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය කොළොන්නාව පුරාණ විහාරවාසී ශාස්ත්‍රපති පූජනීය සීඹලාගොඩ ධම්මින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාතුනතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු ඔබට පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වයේ ලබා ගන්න කෙසේනම් 09 0112697171 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශයමත මෙව ධර්මානුශාසනාව SLBC ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ඔබ සැම සම්මා සම්බුදු සරණයි.